ඇක්සෙප්ට් කරන්න පුළුවන් හැකියාව කියන එක. හැබැයි එහෙම වුණා වුණත් ගොඩක් දෙනෙකුට මේක කරන්න අමාරු දෙයක්. සමහර අය මේක වරදවා තේරුම් අරගෙනත් ඉන්නවා. ඒ තමයි මේ දේවල් බාර ගන්නවා කියන්නේ ඉවසගෙන ඉන්නවා විඳ දරාගෙන ඉන්නවා කියන එක කියලා සමහරු වරදවා තේරුම් අරගෙන ඉන්නවා. ඉතින් අපි අද මේ උත්සාහ කරන්නේ මේක පහදලා දෙන්න. මොකක්ද මේ ඇත්තටම දේවල් බාර ගන්නවා කියන්නේ සහ ඉවසනවා කියන එකේ මේ ඔබ හිතාගෙන ඉන්න ඉවසනවා කියන එකේ මේ දේවල් අතර වෙනස. ඉතින් සමහර වෙලාවලදී සිද්ධ වෙන නරක දේවල්, දරුණු සිදුවීම්, අපේ මනසට හිතකර නැති දේවල්, එහෙම නැත්නම් කවුරු හරි අපිට අගෞරව කරපු දේවල්, අපි කෙරෙහි වැරදියට හැසිරුණාම අපි කෙරෙහි කවුරු හරි අශීලාචාර විදියට හැසිරුණාම ඔය වගේ ඕනම සිද්ධියක් වුණාම අපි සාමාන්‍යයෙන් නිකම්ම ඔහේ ඉවසගෙන ඉන්නවා. නිකම්ම ඔහේ ඉන්නවා ඒක ගැන අනවශ්‍ය දෙයක් කරන්න යන්නේ නැතුව ඔහේ සමාව දීලා ඉන්නවා ඉවසගෙන. නමුත් ඇත්තටම දේවල් බාර ගන්නවා කියන්නේ ඒක නෙමෙයි. මේ මිනිස්සු හිතාගෙන ඉන්න මේ ඉවසීම කියන එක ඇතුලේ තියෙන්නේ මේ ඉවසි මිනිස්සු හිතාගෙන ඉන්න මේ දේවල් ඉවසනවා කියන ස්වභාවය යටින් මනසේ වැඩ කරන්නේ ඒ සිද්ධියට ඒ දෙයට තියෙන අකමැත්තක් විරුද්ධ ස්වභාවයක් ද්වේෂ සහගත සිතුවිල්ලක් තමයි වැඩ කරන්නේ මේ මිනිස්සු හිතාගෙන ඉන්න ඉවසීම කියන එක තුල. ඉතින් මේ අපිට දේවල් ලේසි විදිහට කියන්නේ අපි කැමති විදිහට සිද්ධ වෙනකොට අපිට හරි ලේසි දේවල් බාර ගන්න. හොඳ විදිහට සිද්ධ වෙනකොට අපි බලාපොරොත්තු වුණ විදිහට සිද්ධ වෙනකොට අපිට හරි ලේසි දේවල් බාර ගන්න. නමුත් අපි හිතන විදිහට දෙයක් වෙන්නේ නැති වුනහම යම්කිසි අභියෝගාත්මක දෙයක් වෙනකොට තමයි අපිට බාර ගන්න අමාරු. අන්න එතකොට තමයි අපි අර ඉවසනවා කියන එකක් කරනවා. හැබැයි ඒ අපි හිතපු විදිහට අපි අකමැති විදිහට නරක විදිහට දෙයක් වෙනකොට ඒ ඉවසනවා කියන එක වෙන්නේ ඒ සිද්ධිය කෙරෙහි අකමැත්තකින්. මොකද සාමාන්‍යයෙන් මනසේ ස්වභාවයම තමයි දේවල් නරක විදිහට වෙනකොට අපි බලාපොරොත්තු නොවුණු විදිහකට වෙනකොට මනස ස්වභාවයෙන්ම ඒවා කෙරෙහි නුරුස්නා ස්වභාවයක් අකමැති ස්වභාවයක් ඒක ප්‍රතික්ෂේප කරන ස්වභාවයක් ද්වේෂ සහගත ස්වභාවයක් හට ගන්නවා මනසේ ඒක ස්වභාවිකයි නමුත් ඇත්තටම දේවල් අතහරිනවා කියලා කියන්නේ මොකක්ද එතකොට? අන්න ඒ මනසේ හටගන්න නුරුස්නා අකමැති ස්වභාවය, ඒ දේවල් ප්‍රතික්ෂේප කරන ස්වභාවය, ඒ සිද්ධිය කෙරෙහි මනසේ හටගත්තු ද්වේෂ සහගත ස්වභාවය අතහරින එක තමයි ඇත්තටම දේවල් බාර ගන්නවා කියලා කියන්නේ. ඒ මනසේ හටගත්තු නුරුස්නා ස්වභාවය මුදා හරින ගතිය. නැත්නම් ඒ නුරුස්නා ස්වභාවයට යන්න හරින ගතියට යන්න ඉඩ හරින එකට. තේරෙන වචනෙන් කිව්වොත් ඒ ස්වභාවය අතහරින ගතියට තමයි අපි මේ දේවල් බාර ගන්නවා කියලා කියන්නේ. ඇක්සෙප්ට් කරනවා කියලා කියන්නේ. ඒ වගේම මේ මේ ඇක්සෙප්ට් කරනවා කියන එක මේ දේවල් බාර ගන්නවා කියන එක යම්කිසි ක්‍රියාවකින් කරන්න තියෙන දෙයක් නෙමෙයි. ඒක මනසේ සිද්ධ වෙන දෙයක්. ඒක බාහිර අයට පේන්නේ නෑ. නමුත් මේ මානසිකව මේ දේවල් භාරගන්න පුළුවන්කම කියන ගුණය නිසා මනසට විශාල ශක්තියක් සහ බලයක් ගොඩනැගෙනවා. ඔබට පුළුවන් මේ මනස ඔබේ මනස තුලින්ම ඔබ තුලින්ම දකින්න. ඔබ දේවල් බාර ගන්නකොට ඔබට දැනේවි ඔබේ මනසේ ලොකු සාමකාමී බවක් සැහැල්ලුවක් දැනෙනවා. නිවැරදි බාර ගැනීම සිද්ධ කරනකොට නමුත් දේවල් වලට විරුද්ධ මානසිකත්වයකින් ද්වේෂ සහගත මානසිකත්වයකින් ප්‍රතික්ෂේප කරන මානසිකත්වයකින් අකමැති නුරුස්නා මානසිකත්වයකින් අපි අර කියන ඉවසීම වගේ එක කරනකොට හිත තියෙන්නේ කලබල වෙලා හිත ගොඩක් නොසන්සුන් හෘදය හෘද ස්පන්දනය පවා වේගවත් වෙනවා හිතේ කිසිම පැහැදිලි බවක් නැහැ මේක තමයි ඔබට ඔබ හරියටම බාර ගැනීම තුලද ඉන්නේ කියන එක ඔබට බලා ගන්න පුළුවන් කමට තියෙන හොඳම සාධකය. ඔබ තුලින්ම දැක ගන්න පුළුවන්. ඒ වගේම ඇත්තටම දෙයක් සිද්ධ වුණාට පස්සේ අපි අකමැති දෙයක් සිද්ධ වුණාට පස්සේ නරක දෙයක් වුණාම ඒ දේවල් වලට විරුද්ධ වුණා කියලා ඒ දේවල් ප්‍රතික්ෂේප කළා කියලා ඒකට අපි අකමැති වුණා කියලා ඒ දේවල් විසඳෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ තව දුරටත් ඔබේ මනසේ තියෙන වියවුල, කැළඹිල්ල, නොසන්සුන්කම වැඩි වෙන එක විතරමයි වෙන්නේ. ඉතින් මේ දේවල් වැඩි වෙලා අන්තිමේදී ඒක තරහක් බවට, අමනාපයක් බවට, බලාපොරොත්තු සුන්වීමක් බවට, අන්තිමට ડિප්‍රෙෂන්, ඇන්සයිටි වගේ කියන මානසික තත්ත්ව දක්වා වර්ධනය වෙන එක තමයි වෙන්නේ. මොකද ඔබ මේ ඒකට හේතුව ඔබ මේ ඉවසනවා කියලා ඔබ හිතාගෙන ඉන්න කාරණය තුල මනස අස්සෙන් සියුම් द्वේෂයක් ඒ தത്വයට හටගන්නවා. ඒක බාහිරින් සමහර විට ඔබ ඒ द्वේෂසහගත ස්වභාවය, ඒ ඉවසන ස්වභාවය පෙන්වන්න බාහිරින් යම්කිසි ක්‍රියාවක් නොකරනවා වෙන්න පුළුවන්. යම්කිසි වචනයක්වත් කතා නොකරනවා වෙන්න පුළුවන්. එහෙම වුණා වුණත් ඔබේ මනස අස්සේ වැඩ කරන්නේ द्वේෂ සහගත සිතුවිල්ලක්. තව වචනයකින් කිව්වොත් මේ ඔබ හිතාගෙන ඉන්න මේ ඉවසනවා කියන එක ඇත්තටම ඒක ඇතුලේ තියෙන්නේ ඔබ කැමති නෑ ඒ தত্ত্বයට ඒ සිදුවීමට. ඒ සිදුවුණු දේ බාර ගන්න ඔබ කැමති නෑ. නමුත් ඔහේ ඉන්නවා ඉතින් පාඩුවේ. මම ඒකට කැමති නෑ. ඒ වුණාට ඉතින් ඔහේ ඉන්නවා ඉවසගෙන කියලා තමයි කියන්නේ. අන්න එහෙම මානසිකත්වයක් තමයි ඔබේ මනසේ හටගන්නේ. ඉතින් දිගින් දිගටම මේ වගේ තත්ත්ව ඇති වුනහම තමයි අන්තිමට මානසික ආතතිය අසහන, ડિප්‍රෙෂන්, ඇන්සියටි වගේ මානසික තත්ත්ව පවා හටගන්නේ. ඉතින් අද ලෝකේ තියෙන සුලභම රෝග දෙක තමයි ওই දෙක. Depression, anxiety. එතකොට දැන් ඔබට හිතා ගන්න පුළුවන් නේද ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා. මොකද මිනිස්සු මේ දේවල් ඉවසනවා කියලා කරන්නේ වැරදි තැනකින් තමයි අල්ලලා තියෙන්නේ. ඉවසනවා කියන එක ලෝකෙට පෙවුනට අර යම්කිසි ක්‍රියාවක් කරන්නේ නැහැ යම් වචනයක් කියන්නේ නැහැ විතරයි. නමුත් මනස ඇතුලෙන් තියෙන්නේ විශාල द्वේෂයක්, නුරුස්නා ස්වභාවයක්, ඒ සිද්ධිය ප්‍රතික්ෂේප කරන ස්වභාවයක්, ඒ සිද්ධිය කෙරෙහි ගැටුණු මානසිකත්වයක්. ඉතින් අර මතු පිටින් පේන්න පුළුවන් නමුත් ඉවසනවා කියලා. නිකම් ඒ සිද්ධිය බාර අරගෙන ඉන්නවා වගේ ඇක්සෙප්ට් කරනවා වගේ තමයි නමුත් පේන්නේ. නමුත් මේ ඇතුළතින් හටගන්න ද්වේෂ සහගත, නුරුස්නා සහගත, අකමැති සහගත ස්වභාවය තමයි ඔබට හානි කරන්නේ. නමුත් ඇත්තටම දේවල් බාර ගන්නවා කියලා කියන්නේ අන්න ඒ අකමැත්ත අතහැරිලා මනසට රිලැක්ස් වෙන්න ඉඩ හරිනවා කියන එක. ඒ කියන්නේ ඒ යම්කිසි සිද්ධියක් නිසානේ ඔබේ මනසට ඒ අකමැත්තක් द्वේෂයක් හටගන්නේ. එතකොට ඒ සිද්ධිය විතරක් නෙමෙයි ඒ සිදුවීම කෙරෙහි ඔබේ මනසේ හටගත්තු ප්‍රතිචාරය තමයි නුරුස්නා ගතිය කියන්නේ. අකමැත්ත කියන්නේ. අන්න ඒකත් අතහරින්න ඕනේ. සිද්ධියත් අතහැරෙනවා. සිද්ධිය කෙරෙහි ඔබේ මනසේ හටගත්තු ගැටුණු ද්වේෂසහගත අකමැත්තත් අතහරිනවා. අන්න ඒකට තමයි නියම බාර ගැනීම කියලා කියන්නේ. accept කරනවා කියලා කියන්නේ. එතකොට දේවල් වලට ඒ විදිහට වෙන්න ඉඩ හරිනවා. කිසිම දෙයක් ඔබ වෙනස් කරන්න යන්නේ නෑ. දේකට ඒ විදිහටම පවතින්න ඉඩ හරිනවා කියන එක. නමුත් මේක ටිකක් අභියෝගාත්මකයි මුලදී. ඔබටත් ඒක දැනෙයි. මොකද දන්නවද එහෙම වෙන්න හේතුව අපේ මනසට ඕනි ඇත්තටම දේවල් වලට අකමැති වෙන්න, දේවල් වලට විරුද්ධ වෙන්න. අපේ මනස ඒ తත්වයේ උදෙසා ක්‍රියා තමයි වැඩ කරන්න කැමති, ක්‍රියා කරන්නේ. දෙයකට විරුද්ධව කටයුතු කරන්න තමයි අපේ මානස ස්වභාවයෙන් කැමති. ඉතින් අන්තිමේදී අපි ඕනවට වඩා හිතන්න ගන්නවා. ඕවර් තින්කින් පැත්ත වැඩි වෙන්න ගන්නවා. ඒ සිතුවිල්ලම නැවත නැවත නැවත නැවත හිත හිතා වද වෙන්න පටන් ගන්නවා. හිත මේ தത്വෙට කැමති. මනස මේ தത്വෙට කැමති. ඉතින් අර යම්කිසි සිද්ධියක් උදෙසා අපේ මනසේ යම්කිසි සිදුවීමකට අපේ මනසේ හටගත්තු අකමැති සිත හිතේ මේ ස්වභාවයෙන් ප්‍රයෝජන ගන්නවා. මනසේ මේ ස්වභාවයෙන් ප්‍රයෝජන ගන්නවා. ඉතින් හිතත් ඒකට බොහොම කැමතිනේ. ස්වභාවයෙන්ම කැමති විරුද්ධ වෙන්න. විරුද්ධව කටයුතු කරන්න, නුරුස්නා ගතියෙන් කටයුතු කරන්න. ඉතින් මේ දෙන්න එකතු වෙලා ලොකු කලබලයක් මනසේ හට ගන්නවා. මෙන්න මේ නිසා තමයි අපිට ඇත්තටම සැබෑ බාර ගැනීම කියන එක කරන්න අමාරු වෙන්නේ මෙන්න මේ නිසයි. ඉතින් අමාරු වුණා වුණත් අපිට මේ දේවල් භාර ගැනීම කියන එක කරන්න පුරුදු වුණාම හරියටම තේරුම් අරගෙන ඒක කරන්න පුරුදු වුණාම දේවල් වලට වෙන්න ඉඩ හරින්න පුරුදු වුණාම අපේ මනසට નિરાයාසයෙන්ම සාමකාමීත්වය ඇති වෙනවා. ස්වභාවයෙන් මනස අර විරුද්ධතා ඇති කරගෙන මනස ලෑස්ති දේවල් බලෙන් වෙනස් කරන්න. මනසට ආසයි. අපේ හිත කැමති ඒකට. ඒකට තමයි දඟලන්නේ. දේවල් බලෙන් වෙනස් කරන්න. දේවල් වලට ඒවායේ ස්වභාවයෙන් පවතින්න ඉඩ හරින්න කැමති නෑ. යම් සිද්ධියකට ස්වභාවයෙන් සිදු වෙන්න ඉඩ හරින්න මනස කැමති නෑ. අන්තිමේදී හිත මේකට ගොදුරු වෙලා මේ සිතුවිලි පස්සේ දුවලා දුවලා අන්තිමට හිර වෙනවා. අන්තිමට මනස වෙහෙස වෙනවා. යන එනමං නෑ වගේ හැඟීම් දැනෙන්න ගන්නවා. මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. ඒ මොකද හිත අර නුරුස්නා ගතිය, ද්වේෂ ගතිය, ප්‍රතික්ෂේප කරන ගතිය ඔස්සේ දුවලා දුවලා දුවලා හෙම්බත් වෙනවා. නමුත් ඇත්තටම ඔබට මේ බාර ගැනීම කියන එක මේ හරියටම බාර ගන්නවා කියන එක ඇක්සෙප්ට් කරනවා කියන එක ඔබේ මනසට පුහුණු කරගන්න පුළුවන් වුණොත් ඔබට ඒක කරගන්න පුළුවන් වුණොත් ඔබේ ඔබට තේරේවි ඒ සිදුවීම් අපි අකමැති සිදුවීම් අපට සිදුවුණු නරක සිදුවීම් බලෙන් වෙනස් කරන්න ඕනිත් නෑ ඒවා ස්වභාවයෙන්ම වෙනස් වෙන්න පටන් ගන්නවා කියලා ඔබට තේරෙනවා. අපි සාමාන්‍යයෙන් කරන්නේ ඒ සිද්ධිය කෙරෙහි ද්වේෂයක් හට අරගෙන ඒවා බලෙන් වෙනස් කරන්න එක දේවල් කරනවානේ. නමුත් තේරේවි එහෙම කරන්න යන්නේ නැතුව මේ බාර ගැනීම තුල ඒ දේවල් ස්වභාවයෙන්ම වෙනස් වෙන්න පටන් ගන්නවා කියලා. අපි යන්න ඕනේ නැහැ බලෙන් වෙනස් කරන්න. සමහර විට අපි වෙනස් කරන්න ගිහිල්ලා කරනවට වැඩිය හොඳට වෙනස් වෙන්න පටන් ගන්නවා. අපේ මනස අලුත් මානයකට යන්න පටන් ගන්නවා. අලුත් දියුණුවකට එන්න පටන් ගන්නවා. දේවල් හිතුවේවත් නැති විදිහේ හොඳ තත්ත්වයට පෙරලෙන්න පටන් ගන්නවා. ඉතින් නරක සිදුවීම් වෙනකොට ඒවා වෙනස් කරන්න පුළුවන් නම් ඉතින් ඔබ වෙනස් කරන්න. බැරි නම් ඒ දේවල් එක්ක ජීවත් වෙන්න ඉගෙන ගන්න. මේක තමයි ඇත්තට ජීවත් වීමේ සුන්දරම කලාව. ඒක තමයි ඇක්සෙප්ට් කරනවා කියලා කියන්නේ. මේක තමයි සාමකාමීව ජීවත් වීමේ කලාව. නමුත් අපි ඒ දේවල් වලට විරුද්ධ වුණොත් වෙන්නේ ඒ තත්වයන් දරා ගන්න බැරි මට්ටමටම බරපතල වෙනවා. අපි විරුද්ධ වෙවි විරුද්ධ වෙවි ප්‍රතික්ෂේප සිතුවිලි පහල කරගෙන යම් යම් දේවල් කරන්න ගියාම ඒ සිදුවීම් දරා ගන්න බැරි තත්ත්ව දක්වාම වැඩි වෙනවා. ඉතින් ඔබට පස්සේ තේරෙවි මේ ගුණය පුරුදු කරගන්නකොට වෙනස් කරන්න බැරිව විතරක් නෙමෙයි සිද්ධ වෙන හැම දෙයක්ම බාර ගන්න එක හොඳයි කියලා ඔබට තේරෙන්න පටන් ගනීවි. ඉතින් මුලින්ම උත්සාහ කරන්න මෙහෙම ඔබ බලාපොරොත්තු නොවුණු නරක අකමැති දෙයක් වෙනකොට ඇක්සෙප්ට් කරන්න පුළුවන්ද? බාර ගන්න පුළුවන්ද කියන එක මුලින්ම අත්හදා බලන්න. ඒකෙන් අදහස් වෙන්නේ නෑ ඔබට මේ දේවල් වෙනුවෙන් කිසිම තීරණයක් ගන්න එපා. දේවල් වෙනස් කරන්න උත්සාහ කරන්න එපා කියන එකක් නෙමෙයි ඇත්තටම මෙතන කියන්නේ. ඉතින් අපි දේවල් වලට විරුද්ධ වෙලා තියෙන తත්වය තවත් නරක අතට හරව ගන්නවට වැඩිය හොඳයි මේ මුලින්ම මේ උත්සාහ කරලා බලන එක මේක බාරගත්තොත් මොකක්ද වෙන්නේ කියලා ඉස්සෙල්ලා උත්සාහයක් අරගෙන බලන්න. එතකොට අර දේවල් නරක අතට හැරෙන එකත් බොහෝ විට නතර වෙනවා. බොහෝ විට නෙමෙයි 100%ක් වගේ නතර වෙනවා. සමහර විට ඔබේ ඒ ඒ ඔබට මුණ දෙන්න උණු සිදුවීමට ගන්න තියෙන හොඳම විසඳුම මේ මේක බාර ගැනීමම වෙන්නත් පුළුවන්. ඒක වෙන්න පුළුවන් හොඳම විසඳුම ඔබ විරුද්ධ වෙලා ප්‍රතික්ෂේප මානසිකත්ව හදාගෙන द्वේෂයෙන් ඒක වෙනස් කරන්න බලෙන් වෙනස් කරන්න යනවට වැඩිය බාර ගැනීමම හොඳයි කියලා ඔබට සමහර විට තේරෙන්න ගනිමි. කොහොම වුණත් මේ බාර ගැනීම තුළ ඔබේ මනස ඊටාම පැහැදිලි තත්වයටපත් වෙන්න ගන්නවා. වතුර වගේ ක්‍රිස්ටල් ක්ලියර් වෙන්න ගන්නවා. සැහැල්ලු බවකටපත් වෙන්න ගන්නවා. ජීවිතේ පහසු කරවනවා. ඉතින් ඔබ හොඳට මතක තියාගන්න අන්න එහෙම මනස පැහැදිලි වුණු කලබල නොවි නිස්කලංක වුණු වෙලාවට තමයි ඇත්තටම අපිට හරි තීරණ ගන්න පුළුවන් වෙන්නේ. මනසේ එහෙම පැහැදිලි निराවුල් සාමකාමී වුණු වෙලාවට තමයි අපි යන්න ඕනි කොයි පැත්තටද මොකක්ද අපි කරන්න ඕනේ කියන එක හරියටම පැහැදිලිව පේන්න පටන් ගන්නවා. එහෙම නැතුව අර දේවල් වලට විරුද්ධ වීමෙන්, කලබල වීමෙන්, द्वේෂයෙන් අපි දෙයක් කරන්න පටන් ගත්තොත් එතකොට අපි ගන්න තීරණ අපි ගන්නේ අර द्वේෂය මත පදනම් වෙලා. අර අර විරුද්ධත්වයේ මත පදනම් වෙලා. අර විරුද්ධ සිතුවිලි, द्वේෂ සිතුවිලි, නුරුස්නා සිතුවිලි වලින් දීපු තල්ලුවකින් තමයි මේ තීරණ අපි ගන්නෙ. ඉතින් ගොඩක් වෙලාවට මේ තීරණ වරදින්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඉතින් අපේ මනස බොහොම පැහැදිලි වුණාම, නිස්කලංක වුණාම, සාමකාමී වුණාම අපිට හොඳින් දේවල් පේන්න ගන්නවා. එතකොට අර කලබල වෙලා තීරණයක් අරගෙන ක්‍රියාත්මක වෙන තරම් වෙහෙසක් වෙන්නත් නෑ. මොකද ඉතාම ලෙහෙසියෙන් පහසුවෙන් කරන්න ඕනි දේ හොඳට පේන්න ගන්නවා. තීරණය හොඳට පැහැදිලිව පේන්න ගන්නවා. අනවශ්‍ය විදිහට ඒ සිද්ධිය ගැන හිත හිතා වද වෙන්න ඕනෙත් නැහැ. ඉක්මනටම ලේසියෙන් පහසුවෙන් නිවරදිම දේ ඔබට දැක ගන්න පුළුවන් වෙනවා ඒ සිද්ධියට කළ යුතු. ඔබ ගන්න ඕනි තීරණය මොකක්ද කියලා හරියටම ඔබට පේන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේ දේවල් වෙනස් කරන්න උත්සාහ කරනවට වැඩිය ද්වේෂයෙන් එකට විරුද්ධ වෙලා ප්‍රතික්ෂේප මානසිකත්වය හදාගෙන ඔබ බලෙන් මේ දේවල් වෙනස් කරන්න යනවට වැඩිය ඕනම සිද්ධියකට කොයිතරම් අපහසු වුණත් ඕනම සිද්ධියකට මේ කියන නියම සැබෑම ස්වභාවයේ ස්වභාවයෙන් බාර ගැනීම කියන එක ඔබ කරන්න පුරුදුනොත් ඔබට තේරෙයි ඔබේ ජීවිතය ඔබ හිතනවට වැඩිය සුන්දර පැතිකඩකට හැරෙන්න පටන් ගන්නවා කියලා. ඉතින් ඒ නිසා කරන්න තියෙන හොඳම දේ තමයි දේවල් බාර ගැනීම. ඒක ඒ තරම්ම ස්වභාවික සහ සරල දෙයක්. මොකද ඔබට ඇතිවෙන සියලුම ප්‍රශ්න, ගැටලු, ඔබ අකමැති දේවල් ඔය සිදුවන සියලුම සිදුවීම් වලට හොඳම පිළිතුර, හොඳම උත්තරය, හොඳම තීරණය ඔබට ගන්න පුළුවන්කම ලැබෙනවා කියලා තේරෙයි මේ ක්‍රමය පුහුණු වුණොත්. ඒ නිසා ඔබ හිතාගෙන ඉන්න ඉවසීමයි, දේවල් බාර ගැනීමයි කියන්නේ මේ තරම් විශාල පැහැදිලි වෙනසක් තියෙන මානසීය කාරණා දෙකක්. ඒ කාරණා දෙක ඔබට ඔබේ මනස තුලින්ම අත්දකින්න පුළුවන් වේවි. උත්සාහ කරන්න. ද්වේෂයට යට වුණු ඉවසීමට යනවට වැඩිය ද්වේෂයට යට වුණු ඉවසීමට අහු වෙනවට වැඩිය ගොදුරු වෙනවට වැඩිය සැබෑම අර්ථයෙන් මේ දේවල් ඇක්සෙප්ට් කරනවා කියන එක බාර ගන්නවා කියන එක තේරුම් ගන්න ඒක ඔබේ ජීවිතයට ලොකු සහනයක් ගෙනල්ලා දේවි. තෙරුවන් සරණයි.